පොරොන්දු 100ක් දුන්නා දවස් 100ක් පුරේ. ඒකෙන් පොරොන්දු 94ක් අපි ක්‍රියාත්මක කරා. අපි දූෂණය සම්පූර්ණයෙන්ම නැතරම නැති කරා. අඩු කිරීමක් නොවේ නැති කිරීමක් තමයි කරන්නේ. පම්පෝරිය ගහන එවැනි ව්‍යාපෘති අපි නැවතුවා. දෑයට කිරුළ වගේ ව්‍යාපෘතියකට කෝටි 33000ක් විතර වියදම් කරා. ඒක සම්පූර්ණයෙන්ම නැති කරා. ඒ වියදම දැම්ම ජනතාවගේ සහන ආදාරවලට. අපිට පුළුවන් උනේ පඩි වැඩි කරන්න ඒ තියෙන දූෂණය නාස්තිය අනවශ්‍ය වියදම් ඒ විස්සම වැටුප අවුරුදු 11ක් ඇද ඇද ගිහිල්ලා විෂමතාවය. ඒක අවුරුදු 11ක් ඇද ගිහිල්ලා අපිට අගෝස්තු මාසයේ 10 වෙනිදා සම්පූර්ණයෙන්ම ඒ විෂමතාවය ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා.